කලාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර කවියෙකුගේ සිතේ පිළිසිඳන චරිතයක් රසිකයින්ගේ හදවත් දිනාගත්තාම කූ නතර සදාතනිකව ජීවත් වෙනවා. ඒවා හුදු කල්පිත චරිත වුණත්, කවිලෝව උපන් චරිත වුණත් රසිකයින්ගේ හදවත්වල ඔවුන් ජීවමාන චරිත හැටියටයි පවතින්නේ. මේ නිසා පොතේ උපන් නාටකයේ උපන් චරිත රසිකයින් අතර ජීවමාන චරිත බවට පත් වෙලා සදාතනිකවම ජීවත් වෙනවා. ඔවුන් නොමියෙන චරිත බවට පත් වෙනවා. අපිට මතක් වෙනවා නල කුමාරයාත් දමයන්තිත් සකුන්තලාත් දුෂ්මන්තත් රොමියෝ සහ ජුලියට් වගේම අපේ සිංහල සාහිත්‍යයේ තරුණයින් අතර ඉතාම ජනප්‍රිය වූ සුගත් ධම්මි සැබෑ චරිත බවට පත් වෙලා ඔවුන් ජීවමාන චරිත බවට පත් වෙනවා. කලාකරුවෙකුගේ සිතෙහි පිරිසිඳ ගත්තත් ඔවුන් ජීවමාන වන්නේ අපේ රසිකයින් අතර. එවැනිම චරිත තමයි අපේ සිංහල නවකතා වලියේ එන මහාචාර්ය සරච්චන්ද්‍රගේ මලගේ ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුද්දා ග්‍රන්ථවලේන දෙවෙන්දරවසම් සහ නොරිකෝ මේ ප්‍රේමවන්තයින් යුවලත් සරච්චන්ද්‍රයන්ගේ කවි සිතේ පිරිසිඳ ගත්තා. අද රසික ජනයා අතර ජීවමාන චරිත බවට පත් වෙලා තියෙනවා. මේ නිසා තමයි ඇතැම් ගීතවලට මේ චරිත පස්සු විෂය වන්නේ. පාත්‍රයන් වන්නේ. අපේ ගීත සාහිත්‍යෙත් සරච්චන්ද්‍රයන්ගේ මේ කවිසිත උපන් චරිත දෙක දෙවෙන්දොරසන් සහ නොරිකෝ ජීවමාන වූ බවට සාක්ෂි තමයි අද ජනරංජන ගීතුලින් ඔබ හමුවේ තබන්නේ. මේ චරිත ද්වය වස්තු විශේෂ කරගත් ගීත මාලාවක් අපිට අපේ ගුවන්විදුලි ගීතාවලියේ දකින්න අහන්න ලැබෙනවා. අද අපි හිතුවා සරච්චන් පිළිබඳ සැමරීමේ දිවුවක් හැටියට නිර්මාණය වන මේ වැඩසටහනින් මේ නොරිකෝසන් සහ දෙවන්දරෝසන් ගැන සඳහන් වන ගීත කිහිපය ඔබ හමුවේ තබන්න. මේ අද අපි තෝරගත්ත පළවෙනි ගීතය. සකුරා මල්, තෙරි මල් කළ අතරින් ජපානයේ නොරිකෝ කන්ගේ නෙත්යුග පතුලේ සොඳුරු වසන්තය රැඳී දියේ සොඳුරු වසන්තය රැඳී කිරැඟුම් නෝ රැඟුම් බැලුවෙමු ගංග මඩලේදී තැන්දෑවේ බබු කිරැඟුම් නෝ රැඟුම් බැලුවෙමු ගංග මඩලේදී තැන්දෑවේ සංගේ මදිරා කොන ගැහැටි මතකයි අවන්හලක ඉඳ රෑයාමේ මధుරා මල් චෙරි මල් දිනෙහිදී සීතල අතරින් ජපානයේ නොරිකෝ සංගේ net යුග පත්ලේ සොඳුරු වසන්තය රැඳී සිටියේ සොඳුරු වසන්තය රැඳී සකුරා මුලේලයි අප ඔරු පැත කිර ජල දාරා පූජිකන්දහා සකුරා මුලේලයි අප ඔරු පැත කිර ජල දාරා සිහිවේ එනම් දෙවෙන් දොරාගෙන් නොරිකෝ සංහත සයෝනාරා සකුරා මල් චෙරි මල් නැහෙද්දී සීතල අතරින් ජපානයේ නොරිකෝ සංගේ net යුද පත්ලේ සොඳුරු වසන්තය රැඳී සොඳුරු වසන්තය නොරිකෝ සං සහ දෙවන්දොර සංගේ ප්‍රේමය ප්‍රස්තුත කරගත් ඒ ගීතය රචනා කරන්නේ ඉතාම ජනප්‍රිය අඳුරු කුටිය තුල ගීතය රචනා කළ ආචාර්ය සෝමදාස ශ්‍රී අලවත්තගේ. ඔහු ජනප්‍රිය ගීත රාශියක් ලිව්වා. ඒ අතරේ සරච්චන්දයන්ගේ මලගේ ඇත්තෝ කෘතියේන පෙම්මතුන් යෝල ගැනත් මේ ගීතය රචනා කරනවා. මේ ගීතයේ තනු නිර්මාණය කළේත් ගායනා කළේත් ජනප්‍රිය ගුවන්විදුලි ගායකයෙකු සිටි අතුල සෝමසිරි. සරච්චන්ද්‍රයන්ගේ නවකතා හැටියට සැලකෙන ජපානයේ පසුබිම් කරගත් කෘති දෙකක් අපට කියවන්න ලැබුණා. ඒ තමයි මලගිය ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුදුදා. මේ කෘති දෙකම ඊටාම සුන්දර කාව්‍යමය වශයෙන් ලියවුණු ගද්‍ය කාව්‍ය කෘති හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒවායේ භාෂාත්මක ලක්ෂණ අපේ පැරණි සාහිත්‍යයේන චිරන්තන ගද්‍ය සාහිත්‍යයටත් පද්‍ය සාහිත්‍යයටත් න්‍යායකම් කියන ඊටාම අපූර්ව භාෂා ව්‍යවහාරයක් දකින්න පුළුවන් නවකතා. සර්චන්දෙන්ගේ නවකතා ගැන මාටින් වික්‍රමසිංහ Tamanගේ අපදාන කතාව වන උපන්දාසිතේ මෙන්න මෙහෙම කියනවා. සරච්චන්ද්‍රයෝම ද නවකතා කීපයක් රචනා කළහ. ඒවායේදී ඔවුන් ලක්දිව නවකතාවේ වර්ධනයට කළ සේවාව වන්නේ නවකතාව ගද්‍ය කාව්‍යයක් බව භාවිතයෙන් ඔප්පු කිරීමයි. මේ බවට ඉඟි කරමින් මාටින් වික්‍රමසිංහ කියනවා සරච්චන්ද්‍රගේ සිත සංගීතයටත් නාටකයටත් ඇදී ගියේය. ඔහුගේ මලගිය ඇත්තෝ කතාවත් එහි බසත් එක්ව සංගීතය හා නාටකය පිළිබඳ ඔහුගේ හැඟීම් ගීතයකට නැංවුවා වැනිය කියලා. ඒ කියන්නේ සරච්චන්ද්‍රයන්ගේ නවකතා ද්වයේ මලගිය ඇත්තෝ සහ මලගුන්ගේ අවුරුද්ද කෘතිවල භාෂාව අපේ ගද්‍ය කාව්‍ය භාෂාවේ පෝෂණය පෙන්눔 කරන පිළිඹු කරන කෘතියක් හැටියටයි මාටින් වික්‍රමසිංහ හඳුන්වන්නේ. ඔහු වර යථාර්ථවාදී කතා ලියපු ලේඛකයෙකු වුණත් මේ කවි කල්පිතය ගැන මාටින් වික්‍රමසිංහ මහත්සේ අගය කළ බව තමයි මේ ਵਿਚාරයෙන් පේන්නේ. මේ චරිත දෙක මුල් කරගත්ත තවත් ගීතයක් අපට හමු වෙනවා. ඒ ගීතය ගායනා කරන්නේ ආචාර්ය නන්දාමාලිනී. රවි සිරිවර්ධන තමයි ගීතය රචනා කරන්නේ. සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ. ජපාන සංස්කෘතිය පසුබිම් වන මේ චරිත දෙකට සංගීතය නිර්මාණය කිරීමේදී මේ ජපානයේ බිහි වුණු චරිත හැටියට හි අනන්‍යතා ලක්ෂණ රැකෙන පරිදි සංගීතය නිර්මාණය කර ඇති බවක් මේ ගීතය අහනකොට අපිට දැනෙනවා. ඔබටත් ඒ බව දැනෙනවාදයි මේ ගීතයට සවන් දී ඔබම නිරීක්ෂණය කරන්න. දිවෙන්දොරා සමෝ නිදන්න ළඟ මට ඉඩ තියන් ඉන්න මං දවසක එනවා ඒ ඉන තුරුදී නම් මං ජීවත් වෙනවා ඔබත් සමග ගිය මග තොට නැති වුණාට ඔබ පෙරලෙස මං කනිවම යනවා කූපියවන් හල් දුටුවම පිටපාරෙම එනවා දිවෙන් දොරසන් නිදන්න ළඟ මට ඉඩ තියන් මං දවසක එනවා එනතුරු ඔබේ නම් මං ජීවත් වෙනවා වැතිරෙන සීතල හිම නිතක කඳුළු දෙනවා කබුකි නැතුම් හල් දුටුවම දරන්න බැරි වෙනවා දෙවෙන් දොලසන් නිදන්න ළඟ මට ඉඩ තියන් ඉන්න මං දවසක එනවා ඒක නොදී නම් මං ජීවත් වෙනවා මහාචාර්ය ඉලිවීර සරච්චන්ද්‍ර නාට්‍යකරුවෙක් සාහිත්‍ය නිර්මාණකරුවෙක් වගේම මෙරට සාහිත්‍ය ਵਿਚාරයට ගැළපෙන මිනුම් දඬුවක් සකස් කරේ ඔහුයි. අපේ සාහිත්‍ය ਵਿਚාරයට සුදුසු මිනුම් දඬුවක් 1930 ගණන් වල තිබුණේ නැහැ. ඇත්තටම ਵਿਚාරය කියන්නේ සාහිත්‍යයේ අභිවර්ධනයට මාත්‍සේ බලපාන එක්තරා සාධකයක්. මේ නිසා සාහිත්‍ය ਵਿਚාරය තුලනාත්මකව කළ හැකි බව පෙන්වා දුන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර. එතුමා බටහිර සාහිත්‍යයත් පෙරදිග සාහිත්‍යයත් මැනවින් හදාරා අපේ සංස්කෘතික මූලයන්ට ගැළපෙන පරිදි විචාරමිනින් දළුවක් සකස් කරා. ඒ වගේම සාහිත්‍ය ਵਿਚාරයේදී හුදෙක් දේශීයත්වය නැමැති පටුමතවාදයේ සිට ਵਿਚාරය කරනවට වඩා එය විශ්වීය මිනුම් දණ්ඩකින් මිනිය යුතු බවයි සරච්චන්ද්‍රයන් පෙන්වා දුන්නේ. හැබැයි සරච්චන්ද්‍රයන් මනවින් පරිස්සම් වුණේ මේ විශ්වීය මිනුම් දණ්ඩකින් මෙන්න අපේ ආවේනික හරපද්ධතියට හානි නොකළ යුතුයි කියන එකයි. මේ නිසා සරච්චන් දැන් පරිස්සම් වුණා. මේ විශ්වීය භාවය රකින්නා වගේම අපේ දේශීය සාහිත්‍ය මූලයන්ට හානියක් නොවන පරිදි ਵਿਚාරය කිරීමට සරච්චන් දැන් පරිස්සම් වුණා. පේරාදීනිය විශ්වවිද්‍යාලය ආරම්භ වන්නේ බටහිර ආරකට බටහිර ශෛලියකට පෙරදිගට ආවේනික සංස්කෘතික මූලයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එය ආරම්භ කළ සර් අයිව ජෙනින්ස්ට වැටහි ගින් තිබුණේ නැහැ. හැබැයි මෙරට සංස්කෘතියට ඔබින විශ්වවිද්‍යාලයක් නිර්මාණය විය යුතු බව පෙන්වා දීමට පුරෝගාමී වුණේ මහාචාර්ය ඩී හෙට්ටිආරච්චි, මහාචාර්ය රත්නසූරිය, මහාචාර්ය ගුණපාල මල්ලසේකර වගේම මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර. පේරාදීනිය විශ්වවිද්‍යාලය සංස්කෘතික කාන්තාරයක් බවට පත්වීම වැළකුණේ මේ විද්වතුන්ගේ පුරෝගාමිත්වයෙන්. ඒ සඳහා ක්‍රියාකාරීව කටයුතු කරලා සිංහල සාහිත්‍ය, සිංහල නාට්‍ය, සිංහල කාව්‍ය පිළිබඳ වටිනාකම කියා දීමට පුරෝගාමී වුණු විද්වතා තමයි මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර. මහාචාර්ය සරච්චන්ද්‍ර රෙදිබැනියම් ඇඳගෙන සිංහලකම ගැන කතා නොකලත් ඔහුගේ සාම්ප්‍රදායික යුරෝපීය ඇඳුමේ තිරසරව සිටියත් අපේ පෙරදිග කලාව වෙනුවෙන් සංස්කෘතිය වෙනුවෙන් සාහිත්‍ය වෙනුවෙන් ඔහු ඊටාම ගැඹුරු ආකාරයෙන් පෙනී සිටියා. සිංහල නාට්‍ය කලාව යුරෝපීය නාට්‍යයෙන් පෝෂණය කළ යුතුයයි කියන උගතුන් රාශියක් හිටියත් ඊට එරෙහිව ගොස් අපේ නාටකම් කලාව පාදක කරගෙන අපට දේශීය නාට්‍ය සම්ප්‍රදායක් බිහි කළ හැකි බව ක්‍රියාවෙන්ම පරිවේශනාත්මකව පෙන්වා දුන්නේ මහාචාර්ය සරච්චන්ද්‍ර. ඒ සඳහා ප්‍රබල පදනම ඔහු හෙළුවේ 1956 දී අම්බලන්ගොඩ සාහිත්‍ය සිල්වා ගුණසිංහ ගුරුන් වහන්සේගෙන් උපදෙස් ලබාගෙන නාටකම් කලාව පාදක කරගෙන මනමේ නාට්‍ය නිර්මාණය කිරීමෙන් ඔහු ඒ සඳහා ක්‍රියාකාරීව පුරෝගාමීව දායක වුණා. ඒ නිසා සරච්චන්ද්‍රයන් Tamanගේ නාට්‍ය කලාවෙන් වගේම විචාරකල් මිනුම් දණ්ඩ සකස් කිරීමේදී වගේම සිංහල නවකතාවට නව ආරක්ෂක කිරීමට තමයි මලගේ ඇත්තෝ සහ මලවුන්ගේ අවුරුද්දාතින් කියන කෘති දෙක නිර්මාණය කළේ. අද අපි සරච්චන්ද්‍රයන් සමරීම සඳහා වන මේ ජනරන්ජන ගී වැඩසටහනට අපි තෝරගත්තේ ඔහුගේ නවකතාද්වය වන මළගියත් ඔසා මලුන්ගේ අවුරුද්දාහි ප්‍රධාන චරිත දෙක වන දෙවෙන්දොර සංසා නොරිකෝසං කියන චරිත දෙක පාදක කරගත් ගීත කීපයක්. මේ අද අපි තෝරගත්ත අනෙක් ගීතය නොරිකෝසං සහ දෙවෙන්දොරෝසං ප්‍රස්තුත කරගන්නවා. නොරිකෝසං නිදිලා සාගරයේ සුදු නිලී මල් පිපිලා කාලේ රුදු අනසකට පිටුපා ගායනා කළේ අමල් පෙරේරා සංගීතය නිර්මාණය කරේ සුරේෂ් මාලියාස. දැන් මේ නොරිකෝසන් දෙවෙන්දරෝසන් කියන චරිත ද්වය ජනප්‍රිය වීමට තවත් හේතුවක් තමයි මේ පෙම්වතුන් කිසිදා එක් නොවූ පෙම්වතුන්. ප්‍රිය විප්‍රයෝගය තමයි මේ පෙම්වල හමුවේ තියෙන්නේ. මේ විප්‍රයෝගය වියෝගය වෙන්වීම නිසා ප්‍රේමයේ අපූර්ව ආස්වාදයක් මේ චරිතද්වයෙන් අපිට ලබා ගන්න පුළුවන්. අද අපි තෝරගත්ත අවසන් ගීතය මේ චරිත දෙක පාදක කරගත්ත ගීතයක්. දැන් මේ ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දියුණුගනි. රචනා කරන්නේ සුනිල්ලාර් ගමගේ. සංගීත නිර්මාණය කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ. මේ ගීතය අපි අහලා බලමු. අර ජපාන සංගීතයේ හඬත් ජපානයේ බිහි වුණු මේ චරිත දෙකත් අපිට හඳුනා ගන්න පුළුවන්. දොරි කුසං මන් නොමේම දිරින්දුරාසං ඉක්මනින්ම නැවත ඉසුත් මල උන්ගේ අවුරුදුදා නොවැරදීම නුඹ බලන් මං එනවා මයි මන්ගේම දිරිඳුරා අන් එකම එක මලක පමණ පිටියට සැඟ උණු රහසක් මාතික හිත පතුලේ කිකි බිම වැළපේ කිකි බිම වැළපේ නොරිකොසන් මන් නොවේ මදිරින් දුරාසන් සාගරේ දුකම ජනුනද එකම එක මලක පමණක් විඳින්න බැරි වුණ සුවඳ මගේ හිතට නුඹ දකින්න එමිහිට කොඳුරයි මේ ගීතයත් සමග චන්ද්‍රරන්ජන ගීවර්සරයන් අපට සමගන්නට සිදු වෙනවා. අද අපි මේ වැඩසටහනට ඇතුළත් කරේ සරත් චන්ද්‍රයන්ගේ නවකතා ද්වයේන නොරිකෝසන් සහ දෙවෙන්දරෝසන් යන චරිත දෙක පාදක කර ගීත කීපයක්. කලාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් ගීතකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිරසරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගම්ගේ හම්පත්.